එහෙමයි අපේ හාමුදුරනේ. දෙවෙනි ප්‍රශ්නකුත් මතුවුණා ඔබ වහන්සේ අර මේ මහසිව හාමුදුරන්ගේ කතන්දරේ කියනකොට එතකොට උන්වහන්සේ අර අවුරුදු 30ක් යනකොට එතන මටව ප්‍රශ්නේ හාමුදුරනේ ඔබ වහන්සේ මුලදී දේශනා කරන්නේ අර මේ දස සංයෝජන වල මාන්නේ අන්තිමේටම වගේ තියෙන එකක් නේ. එතකොට රහත් වෙනකොට අනාගාමී වුණාටත් පස්සේ තත්ත්වයක් නේ. එතකොට අපේ හාමුදුරනේ මේ මාසිව හාමුදුරන්ට අතරමැදි මාර්ගඵලත් ආවේ නෑ නේද ඒකේ ඒ ඒ අර අරක මුල් වෙලා ඒවත් ඇවිල්ලා නැති තරමට අරක බලගතු වෙලා සමහරට මමත්වය වැඩි වෙන්න ඇති වගේ නේද අපි හාමුදුරන් එතකොට දැන් දැන් සක්කාය දිට්ඨියත් එක මාන්නේ දුනහම ඒක බරපතලයි දැන් ඒ නිසානේ මට මොකද එහෙම කරන්න බැරි එතකොට මේ මට්ටමට මේක ඇතුලෙන් එනවා දැන් මානය නැමැති අනුශය රහත් වෙනකම් තියෙනවා. හැබැයි අනුසය තිබුණාට ඒක එච්චර ප්‍රබලව මතුවෙනවා කියලා නියමයක් නැහැ. නමුත් සක්කාය දිට්ඨිය තියෙන තාක්කල් මේක බරපතල විදිහට මතුවෙනවා. ඒ ආත්ම දෘෂ්ටියත් එක්කලා මමත්වය ආවෙන් පස්සේ සහ මේ මානය ආවෙන් පස්සේ ඒක ගොඩක් බරපතලයි. ඒ නිසා තමයි අර ඒ සමස්තයම වැහිලා ගියේ. ඉතින් ඒක ඒ කාරණය දකිනකොටම අනිත් ටික දුරු කරන්න තරමට උන්වහන්සේ සති සම්පජඤ්ඤය ප්‍රගුණ කරලා පාරමිතා වැඩලා ඔක්කොම ධර්ම ටික ගොනු වෙලා තියෙනවා. දැන් අපි අර ඉස්සරලා කිව්ව අර ඩිජිටල් ලොක් එකේ කතාව ගත්තන් පස්සේ දැන් අංක 7ක්ම හරියට කරකිලා. තව එකයි තියෙන්නේ කරකෙන්න. ඉතින් එක උනාට අර 7ම හරියට තිබ්බා වුණත් මේ එක වැරදි තැනනම් තියෙන්නේ මේක ඇරෙන්නේ නැහැ. ඒතකොට ඒ එකක් කොහොම හරි නිවනට ආපු ගමන් තමයි මේක විවෘත වෙන්නේ. එහෙමයි අපේ හැමදෙරේ උපාන්තර බොහොම පිං ඊට හොඳ පිළිතුරු දෙයක් අවසරයි අපේ හැමදෙරේ. පෙරවන් සරණයි.